බුද්ධික මහත්තයා අවසර ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව්. හේතුක සිත් කොටස් තුන් වර්ගයක් තිබෙනවා. කුසල කුසල ක්‍රියාසිත. මේ සිත්වලට අහේතුක නාමය භාවිතා කරන්නේ ඇයි? අහේතුක කියලා කියන්නේ දැන් සිත් ඇති වෙන හේතු තුනක් හේතු හයක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ ඒ අකුසල් සිත් වලට බලපාන හේතු. ඊළඟට අලෝභ, අදෝස, අමෝහ. ඒ කුසල සිත් වලට බලපාන හේතු. එතකොට මේ ලෝභ, දේශ, මෝහ කියන හේතු තුනෙන් එකක් නැතුව අලෝභ, අදෝස, අමෝහ කියන හේතු වලින් එකක්වත් නැතුව යම් සිතක් හට ගන්නවා නම් ඒවා තමයි අහේතුක සිත් කියලා කියන්නේ. එහෙම නැතුව හේතුවක් නැතුව හට ගන්නවා කියන අර්ථයෙන් නෙමෙයි. ඒවට අහේතුක කියලා කියන්නේ අර කුසල අකුසල බව ජනිත කරන්න අදාළ කුසල මූලයන් සහ අකුසල මූලයන් කියන හේතු නැහැ කියන අදහසින්. එහෙම නැතුව හේතු කියලා කියන්නේ මේ දැන් පටිච්ච සම්පන්න හේතු ප්‍රත්‍යයෙන් සියලු දේවල් හටගන්නේ සංස්කාරනේ. එතකොට මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ නැතුව අහම්බෙන් හටගන්නවා කියන අදහස නෙමෙයි. එහෙම ගත්තොත් ඒක සම්පූර්ණයෙන් ධර්ම විරෝධී. එතන කියන්නේ කුසල් හෝ අකුසල් වීමට අදාළ වෙන කුසල කුසල මූලයන් එහි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං.